වාචාය කම්මං කාතබ්බං පච්චේක්ඛිත්තා පච්චේක්ඛිත්තා මනසාය කම්මං කාතබ්බං තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි කොයිතරම් දුරට ප්‍රායෝගිකව භාවිතා කරනවද ඒ වගේම ඒක ප්‍රායෝගිකව භාවිතා කරන්නට උපදෙස් ලබා දෙන ධර්මදේශනා මාලාව තමයි නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියන්නේ ඒක ධර්ම කරුණු එකතු කර ගන්නවට වැඩිය අපි හැමදාම මතක් කරන්නේ අපේ ජීවිතයට ප්‍රායෝගිකව මේ දේවල් එකතු කරගන්න ආකාරය සාකච්ඡා කිරීමක්. ඒකින් හැමෝම දැඩි අදිස්ථානයකින් කටයුතු කරන්න ඕනේ. මේ ධර්මය අපි ශ්‍රවණය කරලා විතරක් මදි. ශ්‍රවණය කිරීමෙන් විතරක් අපිට යහපත සිද්ධ වෙන්නේ නැහැ. ඉන් වෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක් විතරයි යම්කිසි දැනීමක් සුතමේ ඥානයක් විතරයි. නමුත් අතුලාන්ත දැනගැනීමක් ඇති කරගන්න අපිට හැකියාව තියෙන්න ඕනේ. මම ඊ මතක් කරා ඊළඟට මතක් කරා අපිට මේක වශයෙන් උදාහරණයක් හින්දායි නැවත නැවතත් මතක් කරන්නේ. ඉන්නත් මේ ගින්නක් එනවා දකින්න අපි ඈතින්. ලැබු ගින්නක් එනවා දකින්න. ඒ දකිනකොටම දකිනකොටම ඒක භයානක දෙයක් කියන සංඥාව අපිට එනවද නැද්ද? ඒ විතරක් නෙවෙයි ඒ දකිනකොටම ඒ දකලා ඒක අඳුනගන්න ශනේයේම භයානක දෙයක් විතරක් නෙවෙයි මේක අන්න අර රොඩු හින්දා කොළ හින්දා හුලං හින්දා තමයි මේ පැත්තට මේ ගින්න ඇවිලෙන්නේ කියලා හේතුව තේරෙන ගතියක් අපේ මානසිකාරයේ අර ගින්න දකින්නකොටම තියෙනවද නැද්ද? ඒ කියන්නේ හේතු ඇතුවයි ඒක වෙන්නේ. ඒවා තිබෙ නැත්නම් මේක වෙන්නේ නැහැ. ඒවා තිබෙ නැත්නම් මේක වෙන්නේ නැහැ. ඒවා තිබෙ නැත්නම් මේක වෙන්නේ නැහැ. ඔය අපි ගින්දර දැකලා හිතෙන් කියනවද? ආරවහින්ද තමයි මේක වෙන්නේ. ඒක හේතුඵල දහමක්. ඒවා නැත්නම් මේවා වෙන්නේ නැහැ කිය හිතෙන් කියනවද? නැත්නම් ඒකට අදාළ හැඟීමක් පහළ වෙනවද? ඒකට අදාළ හැඟීමක් පහළ වෙනවා. චේතනාවක් පහළ වෙනවා. නේද? ඒකත් එක්කම ඒක දකිනකොටම මේක නිවන්න පුළුවන් කියලා අදහසක් පහළ වෙනවද නැද්ද? ඉන්ද්‍ර දකිනකොටම අය භයානක දෙයක් මෙන්න මේ වහින්ද තමයි ඇවිලෙන්නේ කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ගෝණි ගෝණි දාන්න, වැලි දාන්න, වතුර ගහන්න කියලා නිවන ක්‍රමයේ පිළිබඳව තදස පහළ වෙනවද නැද්ද? ආන්ගේ පහළ වෙන්නේ කොහොමද? අපේ මනස්කාරයේ කොච්චර වේගකින් සිද්ධ වෙනවද? කොච්චර වේගකින් සිද්ධ වෙනවද? මෙහෙම කරලා බින්දර දකින්නකොටම පුදුම වේගකින් ওই ටික වෙනවද නැද්ද? ඒක කොහොමද දන්නේ උනේ? කොහොමද එහෙම හැදුනේ? චූටිම චූටි ළමයෙකුට එහෙම වෙනවද? නෑ. එහෙනම් පොඩි කාලේ වෙච්ච හැටි දෙයක් දැන් වෙන්නේ. උන්නත්තක කෙනෙකුට එහෙම වෙනවද? නෑ උන්නත්තක කෙනා නම් ඉරිදර ළඟට ඕන යයි ගිහිල්ලා නිවේවා නිවේවා නිවේවා කියයි. <laughs> කිසිම දෙයක් කරන්නේ නිවේවා කියයි. හරිද කවුරු වගේද? කෙලස් කින්දර දැක අපි කියනවා වගේ. අනේ මගේ කෙලස් නිවේවා නිවේවා නිවේවා. ඒවා කිව්ව නෙවෙයිද? ඇයි ඒවා හේතුින්ද සකස් වෙන ඒවා. හේතුින්ද සකස් වෙන ඒවා හේතු නැති කරන්නේ නැතුව නැති වෙන්නම හේතු ඇති තාක්කල් ඒවාපත් වෙනවාමයි. එහෙනම් නිවේවා විතරක් කිව්වට හරියන්නේ නැහැ. හරි. කොහොම නමුත් කමක් නැහැ. මේ වගේ මානසිකාරයක් ඇති වුණේ කොහොමද? පුංචි කාලේ නැති දැන් තියෙන මේ වගේ මානසිකාරයක් ඇති වුණේ කොහොමද? අපි හිතමු ජීවිතේ කවදාකවත් දැන් අපි අවුරුදු 30ක් වුණා 40ක් වුණා 50ක් වුණා කියලා හිතන්නකො. කොහේ හරි තැනක මම හිටියේ. කවදාකවත් ගින්දර දැකලා නැහැ. එහෙම හිතන්න. කවදාකවත් ගින්දර දැකලා නැහැ කියලා. අන්න එදානම් ගින්දර ඉස්සෙල්ලාම දැක්කේ. කොච්චර ලොකු වුණත් අර වගේ අදහසක් පහළ වෙයිද? පහළ වෙයිද? නෑ නෑ පහළ වෙන්නේ නෑ. එහෙනම් මම පොඩි කාලේ දැනගත්ත දවසේ ඉඳන් ගින්දර පාවිච්චි කරලා තියෙනවා, භාවිතා කරලා තියෙනවා. නේද? පොඩ්ඩක් පුච්චගෙනක් තියෙනවා. ඒකට එපා කියලා දිගිට්ටුවේදී ගිහිල්ලා බලලා තියෙනවා. මේ බලපුවාම මේ අර අම්මලා තාත්තලා කියන දේවල් ඇහිලා තියෙනවා මට. වැඩි හිටිය දුන්න උපදේශ අනුව අම්මේ මහ භයානකයි කියලා දැනලා තියෙනවා. එතකොට වෙනේව රත් වෙනවා මම දකින්න එකෙන්. නේද? ගිනියම් වෙනවා ඉන්නේ ඒක උඩ තිබ්බ වළං එහෙම රත් වෙන හැටි තේන එහෙම භාවිතා කරලා. භාවිතා කිරීමෙන් අපිට අදහස ඇති වෙන්න පටන් ගත්තද නැද්ද? එහෙම නේද? ආන් ඒ වගේ අපි අපේ මේ කය සිත කියලා දෙකක් මෙතන තියෙනවා. ආන් මේ දෙක හැම වෙලේම අපි මීට කලින් කතා කරා නාම රූප පරිච්ඡේද කරගන්න කියලා නාම රූප පිළිබඳ දැනීමක් එන්න ඕන කියලා. මේක නාම પરම්පරාවක් රූප પરම්පරාවක් කියලා අපි භාවිතා කරනවද දන්නේ නැහැ. අපිට කෙනෙක්ව දැක්කහම කෙනෙක් බයිනවා දැක්කහම කෙනෙක් ගහනවා දැක්කහම කෙනෙක් මොනවා හරි වැරද්දක් කරනවා දැක්කහම ඒ ඒ පුද්ගලයා මේක කරනවා කියලා අදහසක් එනවා මිසක් ආ නාම પરම්පරාවක් එතන තියෙන්නේ රූප પરම්පරාවක් කියන අදහස එහෙම එනවද? එන්නේ නෑ. ඇයි ඒක භාවිතා කරලා නැති හින්දා. ඒක භාවිතා කරලා නැති හින්දා. හරිද? දැන් Tamanට තරහ යනකොට අපි කියනවා අර අර ගින්දර වගේම කෙලස් වලටත් කියනවා ගින්නක් කියලා. තරහ කියන්නේ ගින්නක්ද නැද්ද? නේද? එක එක ඒවා ගැන තියෙන අවශ්‍යතාවයන් දැන් ආදරය වගේ දේවල් තෘප්තිමත් කරන්න බැරි වුණාම ගිනි ගන්නවද නැද්ද? කොහෙද ගිනි ගන්නේ? හරියටම ගින්නක් වගේම කෑ ගහනවා බලන්න. අනේ මාව පිච්චෙනවා, දැවෙනවා කියන්නේ මලමිනි ඉස්සරහම කෑ ගහනවා හරියට මේ දැක්කේ නැත්නම් මේ දන්නේ ගිනි ගොඩකට අහුවෙලා කියලා. මට දරා ගන්න බෑ, මට ඉවස ගන්න බෑ. හරියට ගිනි ගොඩක් පාග වෙන ඉන්න වෙලාව එක්කෙනෙකුට දැවෙනකොට පිච්චෙනකොට වගේම කෑ ගහනවා නේද හිත රිදිලා. ඒ වගේම කෑ ගහනවා. එහෙනම් එතන තියෙන ගිනි නේද? ආන්ගේ ගිනි එනකොටත් අපිට නිකන්වත් හිතනවා දන්නේ නැහැ. එහෙන් මේ හේතු හින්දායි එන්නේ. මේව නැති වුණොත් ඒව නැති වෙනවා කියලා හිතුණක් දන්නේ තරහ එනකොට එහෙම හිතුණක් දන්නේ මට මේ තරහ එන්නේ අර අනිත් අයගේ වැරදි දැකලා මේ තරහ එන්නේ මෙන්න මෙතන මේ තියෙන වැරද්ද හින්දායි කියලා හිතුණක් දන්නේ හේතුව මේ තරහ එන්න හේතුව මතක් වුණක් දන්නේ මේක නැති කරන්න පුළුවන් කියලා ඊර්ෂ්‍යාව එනකොට ක්‍රෝධය එනකොට වෛරය එනකොට ගිජුකම් එනකොට කෑදරකම් එනකොට එහෙම මතක් වෙනවද දන්නේ ආ මතක් වෙන්නේ මම අහන මේ අත්තන්ගේ එහෙම මතක් වෙන්නේ මේ ලෝකේ නැහැ කියලා හිතන්න. එහෙම මතක් වෙන්නේ මේ ලෝකේ නැහැ කියලා හිතන්න. ඉන්නවා. කවුද? ඒ ක්‍රියාකාරීත්වය භාවිතා කරපු අය. රහත් වෙන්න ඕනේ ඒක මතක් වෙන්න. ආයේ තව ඒක නැති කරගෙන නැහැ. ගින්දර භයානකයි නිවන්න පුළුවන් කියලා දැනගත්තා කියන්නේ ගින්දර නිවලා නැහැ නේ තාම. නේද? මම අහනවා ගින්න දැක්කහම ගින්න නිවන්න පුළුවන් කියලා දැනලා නිවන මාර්ගය මතකයට එන හිතෙන් එන අය ඇරෙන්න එහෙම එන්නේ නැති අය කවදාකවත් ගින්න නිවා ගනිද? නෑ. මම කියන එක යන්තම් හරි තේරෙනවද? අපේ හිතවල කෙලස් ගිනිනකොට හේතු ඇතුව එන්නේ මේවායයි හේතු මේ නැති කිරීම මෙන්න නැති කරන ක්‍රමයේ කියලා හතර ආකාරයකින් අදහස් අපේ තුලට එන්නේ නම් පමණයි නේද ගින්න ගින්න නිවන පැත්තට අපිව පෙළඹෙන්නේ ඇයි එන්නේ නැත්තේ? ඇයි එන්නේ නැත්තේ? අපි මේ චිත්ත પરම්පරාව භාවිතා කරලා නැහැ. භාවිතා කරලා නැහැ. හරිද? අපි හිතමු මේක හොඳට පැහැදිලි කරගන්න මේ කියන කාරණාව කොහොම හරි පැහැදිලි කරගන්න ඕනේ. අර පැත්තෙන් ලැබුගින්නක් එනවා. මෙතන ලොකු තාප්පයක්. හරිද? එතකොට එනකම්ම ළඟට එනකම්ම හොයාගන්න බෑ. තාප්පෙන්ද මට මේ ගින්න පේන්නේ. එහෙනම් මට මම ඒ වටේ භාවිත කරන්න හම්බෙන්නේ නේද? හරි. එතකොට එහෙම නැත්නම් අපි තුමු අන්දේ. මිහිරේ. එයාට කවදාකවත් මේ ගින්න ගැන කන් ඇහෙන්නෙත් නැත්නම් උපදින අන්ද නම් එයාට කවදාකවත් අර ගින්දර අඳුනා ගන්නවත් දැක ගන්නවත් හේතු හොයා ගන්නවත් හම්බෙන්නේ නැහැ. ඒ වගේ අපේ මේ මෝහ මූල හිත අන්දයි. ඒ අන්ධභාවයේ හින්දා අපිට මේ මස් පර්වත මේ කයවල් මේ සිත් වේලි රූප වේලි පේන්නේ අම්මාය තාත්තාය සහෝදරයාය ඥාතියාය අහවලාය අහවලාය කියලා විතර නෙවෙයි අන්න අහවල් කෙනා මට බැන්නාය අහවල් කෙනා මෙහෙමයි මම පලි ගන්න ඕනේ මම බලා ගන්න ඕනේ මම වැඩේ බලා ගන්නම් නේද ඒ විදිහට මේ ඇති වෙලා නැති වෙලා යන සංස්කාරයන් පිළිබඳව කුලි ගුලි ගුලි ගුලි වෙන වශයෙන් එක එක එක එක සම්පති වශයෙන් ඝන වශයෙන් අපිට පේන්නේ අපේ තියෙන මෙන්න මේ හිතේ තියෙන අධික කෙලෙස් තත්ත්වයන් හින්දා. එතකොට ඒක නාම රූප බෙදි බෙදි යන ආකාරය හිතෙන් තමන්ගේ පැත්තෙන් තමන් අත්දකින්න කියලා මේ කියන්නේ. පින්නනි මොහොතක් බලන්න වේදනාව කියන එක ඇති වෙනව නැති වෙනව සංඥාව කියන එක ඇති වෙනව නැති වෙනව සංස්කාරය කියන මේ ආදරය ආදී හැඟීම් අපේ හිතවල ඇති වෙනව නැති වෙනව විඥානය කියන මේ දැනීම් ඇති වෙනව නැති වෙනවා ඒක කොතනද කොතනද වෙන්නේ ඔය මේ මෙතන වෙනවා ආයෙ මේ කොහෙවත් යන්න ඕනේ ඔකට ඇමරිකාව ඕස්ට්‍රේලියාව කොහෙවත් යන්න ඕනේ මේක බලා ගන්න එහෙනම් මේකට කලාවදින්න ඕනෙත් නෑ කලාවදින්න වෙලා තියෙන හේතුව හොයාගත්ත හැකි පස්සේ නේද මේක බලා ගන්න කලාවදින්න ඕනේ නෑ නමුත් කලාවදින්න ඕනේ <laughs> ඇයි කලාවදින්න ඕනේ කියන්නේ ඒක මේ බලන්න මේ වෙලාවේ තමන්ගේ හිත තියනවද නැද්ද තියෙනවා ඔය බිනි බිනි යන පංචපාදානස්කන්ධ තේලිය උතන සකස් වෙනවද නැද්ද? මම හැමදාම අහන්නේ. ඉතින් බලා ගන්නකෝ. නේද? ඒ හිත පාවිච්චි කරලා ඔක බලා ගන්නකෝ. ඔය ක්‍රියාවලිය දැක ගන්නකෝ දැන්. පොඩ්ඩක් ඇස්තේ තියාගෙන. පුළුවන්ද? බෑ හිත තියනවා තමයි ඒ හිත පාවිච්චි කරන්න බෑ. එයා මොකද? එයා හත් දිබ්බාගේ දුවනවා. නේද? එයාට වෙන වෙන වැඩ තියෙනවා. එයා කෙලස් බරිතයි. එයාට එයා හරියට අර බඳපු තාප්පය වගේ. තාප්පය බඳගෙන ඉන්නේ ඝන පටලකින් එයාව ආවරණය වෙලා ඒකෙන්ද එයාට මේ අත தත්ත්වය භාවිතා කරගන්න බෑ. භාවිතා කරගන්න බෑ. ආන් ඒකින්ද මේ රළු කෙලෙස් වලින් අයින් වෙන්න ඕනේ. කවදා හරි ඇත්ත දැක ගන්න ඕන පින්නත් මේ ඇත්ත දැකගත්තේ නැත්නම් අපි ලොකු අමාරුවක ඉන්නේ. අපේ හිතවල පංච පාදානස්කන්ධයේ විශේෂ සතුට උපදිනවා. මේ සතුට අතරමඟ හට ගන්න සතුටක්. ඒක යටින්ම මුලින්ම මුදුන් මුලින්ම එන එකක් නෙවෙයි. මේ බලන්න මෙන්න මේ වගේ. හරි? සැබෑම හතරම් මායයක් දැක්කහම කාට හරි තෑග්ගක් හම්බෙනවා. සතුටක් උපදිනවද නැද්ද? ආවනද සතුටක් තියෙනවා. ඒක ඇත්ත සතුටක් නේද? කාට හරි බර මාලයක් තෑගි හම්බුන හැබැයි රත්තරන් නෙවෙයි ඒක ඉමිටේෂන් මාලයක්. හැබැයි රත්තරන් වගේමයි. මොකද බර ලෝකේ හදලා තියෙන්නේ. එයා හිතා ගන්නවා ඒක රත්තරන් මාලයක් කියලා. දැනුත් එයාට අර සතුටම ඇති වෙනවද නැද්ද? හැබැයි සතුට වැඩක්ද? නෑ සතුට වැඩක් නෙවෙයි සතුට සන්තෝෂෙන් ඉන්නේ. අය ඇත්තටම රත්තරන් මාලේ හම්බුනහම ඇති වෙච්ච සතුටයි වැරදි අවබෝධයෙන් ඇති වෙන සතුටයි දෙකම සතුටද නැද්ද? ප්‍රශ්නයක් නෑ ඒක සතුටක්. ඒ සතුටේ හිතයි ඉන්නේ. සතුටේ හිතයි ඉන්නේ. හැබැයි ඇත්තම රත්තරන් මාලේ නම් පවතිනවා. බොරු එක පවතින්නේ නෑ. බොරුවක ඇත්ත කියලා සතුටු ඇතිවීම ඇත්තක් නමුත් ඒ සතුට කෙටි කාලයකින්ම දුකක් බවට පෙරලෙනවද නැද්ද? ඇයි ඒ අර මාළේ වෙනස් වෙන වේගයෙන් වෙනස් වෙන හින්දා. එහෙනම් නොදැනීම හේතු වෙලා නොදැනීම මිශ්‍ර වෙලා අවිද්‍යාව හේතු වෙලා සතුටක් ඇති වෙන්න පුළුවන් දෙයිද? ආන්හිම සතුටක් තමයි පංච පාදානස්කන්ධ සතුට. අද අපි ළමයි දැකලා, දෙමව්පියෝ දැකලා, සහෝදරයෝ දැකලා, යාළුවෝ දැකලා, හරිද? අන් අය දැකලා රාගාදී කෙලෙස් ධර්ම උපදවාගෙන සතුටක් ඇති කරගන්නේ නම් ඒ සතුට අන්න අර වැරදීමක් හින්දා ඇති වෙන සතුටක්. ඉතින් අපි ඒ සතුටෙන් උද්දාමයටපත් වෙලා ඉන්නවා. උද්දාමයටපත් වෙච්ච ඇත්තෝ මේ බලන්න පින්නත් මේ මං අහන්නේ ඕක ආය මේ ළඟ ළඟ පේන දෙයක්. කාදු හරි සමීපව ප්‍රබලව ආදරයක් ලැබුණොත් හදිසි සතුටුද නැද්ද? නේද? බලාපොරොත්තු වෙන කෙනෙක්ගේ සතුටුයි. ඒ සතුටත් එක්කම වෙනදා නොතිබ්බ දුක් ඇති වෙනවද නැද්ද? ඇයි? ඇයි දුක් ඇති වෙන්නේ? පින්න මේ ලැබෙන ආදරය මාත්‍රයකට වෙනස් වෙනවා කියලා දැනෙන්නේ නැත්නම් දුක් ඇති වෙද? නේද? හැම වෙලෙම එකම ගන්න තියෙනවා නම් දුක් ඇති වෙන්නේ නැති වෙනවද? තියෙනවද? කාගෙන් හරි ලැබෙන ආදරයක් හැමදාම එක වගේ තියෙනවද? මේ මගේ විනාඩි 5ක් එක වගේ තියෙනවද? <laughs> හැමදාම පැත්තක තිබ්බා විනාඩි 5ක්වත් නැහැ. ඒක සෙනෙයේ සෙනෙයේ වෙනස් වෙනවා. ඉතින් අපිට මොකද වෙලා තියෙන්නේ මේ හම්බෙලා තියෙන පංච උපාදානස්කන්ධයෙන් අපි සතුට බලාපොරොත්තු වෙලා අන්තිමට වැඩියෙන් තියෙන්නේ දුක්ඛිත ස්වභාවයන්. ඒන් එක අත්දකින්නේ නැහැ අපි. අපි අර ගුලි පිටින් අල්ලන්න යන්නේ. ආ මෙතන මට ආදරේ උපදින තැන. හරිද? මේක තමයි මට ලැබිච්ච සංසාරගත ලැබිච්ච ආදරේ මේක තමයි නේද කියලා පිස්සු වගේ හදාගෙන ඉන්නේ. ඉතින් ඒවා ඒවැනි තත්ත්වයක තියෙන අනවබෝධයෙන්ද හරි අනවබෝධයෙන්ද රත්තරන් නොවන දේවල් වලට රත්තරන් කියන ගතිය තියෙනවද නැද්ද? මොකද කියන්නේ? රත්තරන් නොවන දේවල් රත්තරන් වලට පෙර වැඩි දැනෙන ගතිය තියෙනවද නැද්ද? ආ රැවටෙන හැටි නේද? මේ ගන්ධසාර බැරි හැම වෙලේම හැම වෙලේම ගුණගන්ධ ගහන ඉතා අත්පන්න සාදාන්තේ ඉඳන් කේසමත්තකේ දක්වාම පිළිකුල් සාගත වස්තුන් වලට කටි කතා කරන්න මොනවා කියලාද? හතරම් කියලා. මම ඒක හතරම් කියලා කතා කරනවා. නේද? මගේ හතරම් පුතා කියනවා. ඉතින් එහෙනම් අර මං ඉස්සරහ ඉමිටේෂන් මාල වලට හතරම් කියලා රැවටෙනවා. පැවතුනාට පස්සේ ඒක ඉක්මනට වෙනස් වෙනවා, කැඩෙනවා, විදෙනවා. එතකොට මොකද කරන්නේ? කෑමර දෙනවා. ඒක තුළින් මහා දුක් උපදිනවා. ආන්ගේ වැරදි සතුටක්. වැරදි සතුටක්. වැරදි සතුටක් කියලා කියන්නේ ඒක දඬුවම නෙවෙයි, ඒක වැරදීමක් අපිට වැරදීමක්. ආන්ගේ වැරදීම නිවැරදි කරගන්න ඕනේ. ඒක නිවැරදි කරගන්නේ නැතුව ඒ වැරදීම හින්දා උපදින කෙලෙස්. දැන් අරයට අපි කියනවා ඔයාලට රත්තරන් මාළය දැන් ඉන්ඩියන් මාළයනේ හම්බෙලා තියෙන්නේ. අපි කියනවා රත්තරන් මාළය ගැන තියෙන තණ්හාව අඩු කරන්න ඕවා නැති වෙනවා කියලා හිතනද මේ බලන්නකෝ දැන් අර අරයට ඇත්ත දන්නේ නැතුව එයාට අපි උපදෙස් දෙනවා මෙහෙම. ඕක කවදා හරි නැති වෙනවා කියලා හිතනද ඕක හැමදාම තියාගන්න බෑ. ඔය වගේ කිව්වහම ටිකක් අඩු කරගන්න පුළුවන්. හැබැයි එක ශනේක යා දැනගත්තොත් මේක ඉමිටේෂන් කියලා. තණ්හාවට මොකද වෙන්නේ? කැපිලම යනවද නැද්ද? ආන් වගේ අපි තරහ ඇති වෙනකොට මෛත්‍රිය ඇති කරගන්නවා අසුබය රාගය ඇති වෙනකොට අසුබය ඇති කරගන්නවා එහෙම නෙවෙයි ඒවා කර ගනිමින් ඒකාග්‍ර කරපු හිත කොයි වෙලාවෙ හරි එක ශරණයක දැනගත්තොත් එහෙනම් මේක මේක බිනි බිනි යන එකක් මේක කැඩෙන එකක් මේක ඇත්ත ස්වභාවය දැනගත්තාම ආයෙ කෙලෙස් උපදින්නේ නැති පැත්තටපත් වෙනවා හරි ඒ වගේ ඇත්තටම මේ හිතට හිත ප්‍රබල කරගෙන අපිට අවශ්‍ය ඉලක්කයට යන්න පුළුවන් මම හැමදාම මතක් කරන්නේ මේ අත්තන්ට නිකම් බොරුවට දුක් විඳින්න එපා. හරි. බොරුවට දුක් විඳින්න එපා. අර අපි කියන්නේ නිකම් බොරුවට හඩන්න එපා කියන්නේ අන්තිම වගේ බොරුවට දුක් විඳින්න එපා. ඒක වැරදි දුකක් වෙන්නේ. හරි. වැරදි දුකක් වෙන්නේ. තේරුමක් නැති දුකක් වෙන්නේ. හරිද මම ඔකට කලිනුත් කියලා තියෙනවා අඬලා දුක් නැති කරන්න පුළුවන් නම් අපි ඔක්කොම කොහෙට හරි තැනකට එකතු වෙමු හරිද? නිදාස් චතුරස්‍රයට හරි කොහෙට හරි ලොකු පිරිසක් එකතු කරගෙන මොකද කරන්න ඕන? අඬමු ඔක්කොම එකතු වෙලා ඇති පදා විලාප තියතේ අඬමු දුක් නැති වෙනවා. ඒක දුක් ඉවර වෙනවා. විලාප තියලා දුක් නැති කරන්න පුළුවන් නම් පුළුවන් තරම් සෙනඟ එකතු කරලා කරනකට විලාප තියමු. තේරුම් ගන්න තේර කළා හරියනවද? ඒකද අපි හොඳ අදිෂ්ඨානයක් ගන්න ඕනේ මේක බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලයක්. මේකේ දුක් නැති කරන ක්‍රමවේදය දේශනා කරලා තියෙනවා. එහෙනම් එතෙන්ට යන්න ඕනේ. නාම රූප භාවිතා කරන්න ඕනේ. නාම රූප භාවිතා කරන්න අවශ්‍ය කරන ශක්තිමත් ඒකාග්‍ර හිතක්, එහි රැඳෙන හිතක් ඕනෑමට. ආන්ගේ හිත හදාගන්න අවශ්‍යයි. ඊට පස්සේ ඒ වාගේ ප්‍රත්‍යයන්, ඒවට හේතු වෙන දේවල්, මේ නාම රූප પરම්පරාවට හේතු වෙන දේවල් මගේ පැත්තෙන්ම අත්දැකීමක් විදිහට දකින්න ඕනේ. මේෙන් එනවා මේෙන් එනවා කියලා දකින්න ඕනේ. ආන්ගේ දකින ස්වභාවයට මාව පත් කරගන්න නම් මම ඒකට ශක්තිමත් එකක් ඇති කරගන්න ඕනේ. හරිද? මේ දැකීම පිළිබඳ කොච්චර රසවත්ද කියලා අපි හිංසර කතා කරමු ඉතින්. නමුත් අද දවසේ අපි ආයෙ සංකල්පනා කරා දැන් අපි පැය 80ක් විතර බණ අහලා ඉන්න. හරි? දැන් මේ වෙනකොට අපිට වර්ධනයක් තියෙන්න ඕනද නැද්ද? නේද? 80ක් විතර නිවන් මාර්ග ධර්ම දේශනාව කියලා දැන් අහනවා. දැන් ඕක දැන් ඕකත් පුරුද්දකට යනවා. මොකද්ද? බණ මහා බණ මහා ඉඳා හොඳයි හොඳයි කියලා. ඉතින් ඒකෙන් විතරක් වැඩ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ප්‍රත්‍යක්ෂා කරන්න කියලා. කවද? තමන්ව. මතකද මම මුලදිමත් මේක කිව්වා. දැන් ආයෙ අදත් මේ කියන්න හදන කියපු එකම. ඇයි එහෙම කියන්නේ? මෙතෙන්ටයි යන්න ඕනේ. අද අපිට ඊට වැඩි ගැඹුරින් මේක කියන්න පුළුවන්. අපි නාම රූප පරිච්ඡේදය ගැන කතා කරා. නාම රූප පරම්පරාව ගැන කතා කරා. අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, දුක්ඛ සංඥා, චිත්ත විසුද්ධි, ඒවායින් ලැබෙන සුවදායක තත්ත්වයන්, අනාත්ම ලක්ෂණ ආදී වර්ධනය කරගත්තාම Tamanට ලැබෙන ජීවිතේ ලැබෙන කෙලස් අඩු වෙන ස්වභාවයෙන්ද තියෙන අපූර්වත්වය සුන්දර මාර්ගය ගැන අපි යම් සාකච්ඡාවක් කරා. එවැනි තත්යකටපත් වෙන්න ඕන මගේ ජීවිතේ මම හැමදාම දුක් විඳලා හරියන්නේ නැහැ කියලා දන්නවා. එවැනි තත්යකටපත් වීම සඳහා මම ලොකු ලොකු කේස් වලින් අයින් වෙන්න ඕනේ. ඒකට කිව්වා සීල විසුද්ධිය කියලා. චිත්ත විසුද්ධිය කියලා ඊට මෙහා හිතේ ඇති වෙන කාමචන්ද ආදී අයින් කරගන්න. ඉතින් දැන් විත්‍රි සුද්ධිය ගැන යම් ප්‍රමාණයකට කතා කරලා තියෙනවා අපි දැන්. කාංකා විතරනේ සුද්ධිය කතා කරන්න තමයි මේ ඉන්නේ. ඔතෙන්ට යන්න යන ගමන මම අහන්න හිතෙන් දැන් භාවනා එහෙම කරනවද? මට උත්තර දෙන්න පාමු. දවසකට කොච්චර වෙලාද? අහන්න හිතෙන් මගේ මට උත්තර දෙන්න එපා. හරි. භාවනාවකින් තොරව මේ හිත ප්‍රබල කරගන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩුයි. සෝවාන් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක්ම අඩුයි. සංසාරික මහා පුරුද්දක් ඇති කෙනෙකුට මිසක්ක භාවනා කරන්න නැතුව මේක ඉස්සරහට ගන්න බෑ. අපි නාම પરම්පරාව ගැන කතා කරා ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ යම් සිතුවිල්ලක් ඇති වුනහම තමයි ඒ සිතුවිල්ල ප්‍රබල වෙන්නේ කියලා අපි දැනගත්තා. එහෙනම් යම් සිතුවිල්ලක් ප්‍රබල කරගන්න මගේ අතුලාන්තයෙන් දැඩි කැමැත්තක්. හරිද? මේ අපි අපි පිරික්ස ගමු පොඩ්ඩක්. අම්මකට පුතෙක් එන්න කියලා පණිවිඩයක් එවනවා. ඒත් එක්කම අනිත් පැත්තෙන් දුවත් එන්න කියලා පණිවිඩයක් එවනවා. ඊළඟ දරුවත් එන්න කියලා පණිවිඩයක් එවනවා. දැන් අම්මා මොකද කරන්නේ? කෑලි තුනට කඩලා යන්න දැන් මොකද කරන්නේ? ඔය කිව්වට අම්මා යවෙන්නේ කොහෙද? වැඩියෙන්ම කැමති කෙනාගේ පැත්තට නේද? වැඩියෙන්ම කැමති අනිත් පැත්තට මොකක් හරි හේතුවක් කියනවා. කියලා ඔය කිව්වට යන්නේ වැඩියෙන්ම කැමති කෙනාගේ පැත්තට. නේද? ඒ කියන්නේ අපේ ජීවිතේ ඉස්සෙල්ලාම කරන වැඩියෙන්ම කැමැත්ත තියෙන දේවල්. මේ ඒ කෙරෙන්නේ කරන්නේ නෙවෙයි මොන தත්වයන් යටතේ හරි අනිත් ඒවා පස්සට දාලා කැමති දේ කරනවද නැද්ද මොකද කියන්නේ කැමති දේ කරනවද නැද්ද හා එහෙනම් අපි කොහොමද කැමති ලයිස්ට්ුවක් ලිව්වොත් ඒ කියන්නේ හෙට උදේ ඉඳන් ඉස්සෙල්ලාම කරන දේ තමයි කැමති ලයිස්ට්ුව උඩින්ම ලියන්නේ හ්ම් භාවනාව සීවෙනි අංකයට විතර වගේ තියෙද්දන්නේ භාවනාව කීවෙනි අංකයට විතර තියෙද්දන්නේ 15 16 60 මේ සමහර අයගේ ලයිස්ට් එක නෑ සමහර අය මෙහෙම කල්පනා කරනවා මම දන්නේ මොන භාවනාවක්ද මට මේ තියෙන ප්‍රශ්නේ හරියට හාමුදුරන්ට මේ විකාර වගේ නේද <laughs> භාවනා භාවනා කියන මේ මට පිළ මේ ප්‍රශ්නත් එක්ක මොන භාවනාවද කියලා නේද පින්නත් මේ මොනවද ප්‍රශ්න නේද මේ සියලු ප්‍රශ්න මගේ හිත මුලාවටපත් වෙච්ච ඉඳ ඇතිවෙච්ච ප්‍රශ්න. මේ ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා මම කොච්චරවත් උත්සාහ ගත්තා. හරි ගියල්ද? නේද? ගහලා බැලුවා, බැනලා බැලුවා, උපක්‍රම යොදලා බැලුවා, අනුලව්වා කියලා බැලුවා, නේද? අවවාද දීලා බැලුවා මොනවා කරත් හරි ගියද? නෑ, ලාහට ගෙන්දකට කරනවා වගේ. නේද? හරියන දවසක ඒත් දන්නේ නැහැ. ඔක්කොමලා මං කියන විදිහට ඉන්න දවසක් නෑ නෑ එහෙනම් මෙල්ල කළ යුත්තේ කාවද ප්‍රශ්න විදිහට මට පේන මගේ හිතමයි සකස් කරන්න ඕනේ ආන් එක දැනගෙන මම මොකද කරන්න ඕනේ එතෙන්ට ළඟා වෙන්න ඕනේ සියලු දුක් නැති කරන මාර්ගය ඒක සියලු දුක් නැති කරන මාර්ගය ඒක නැත්තම් මේක වයින් කරපු බෝනික්කා වගේ මේක මේ හිත මොකද පොලා පැන පැන පොලා පැන පැන පොලා පැන පැන බලපෙකම බලන් හදනවා නේද ඈ පුදුම වදදිදි වදදිදි අහපේකම අහන්න හදනවා නේද? ඇතුලෙන්ම එන තද්ද බල තද්ද බල වේගයක් තියෙනවද නැද්ද බලපේකම බලන්න. අහපු ඒවාම අහන්න තද්ද බල වේගයක් තල්ලුවක් තියෙනවද නැද්ද? විඳපු ඒවාම විඳින්න නැවත නැවත අධිකතර වූ තල්ලුවක් තියෙනවද නැද්ද ඉවස ගන්න බැරි. ආන් ඒත් එක තමයි සටන තියෙන්නේ. හරි මෙතනමයි ඔය සටන ඔය සටන තියෙන්නේ මෙතනමයි. හරිද? ඒක මට දරන්නම බැරි පැත්තට මාව හීන දීන දුර්වල වෙච්ච වෙලාවට සිල් කැඩෙනවා. දැන් සමාදන් වෙලා පිරෙන සීලය කැඩෙනවා. මොනවද සිල් කැඩෙනවා කියන්නේ අමුද්දන්නේ ප්‍රාණඝාත. නේද? මදුරුවා කනවටේ කරගෙනකොට ඉවසුවා ඉවසුවා ඉවසුවා දුන්නා. පාර නේද? ආන් ඒ මොකද ඒකද මේ ආවේ. මෙච්චර දැන් තියෙනවා වහන්න මගේ කනවටේ වෙන්නේ මේ. කියලා නින්දත් කඩලා කියලා මේ වයින් වෙන්නේ අන්තිමට මොකද්ද? පාපී දේවල්, ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, පිසුනාවාචාදී වෙලා පෞරස් වෙලා තමන්ව මොකද වෙන්නේ? මේ ජීවිතේ දුක් විඳිනවා මරිවට. ඕන් හිර කරනවා කියන හිරේ විලංගු දානවනේ. ඇයි? හරකෙක් වෙලා ඉපදුනම හිරේ විලංගු දැම්මා වගේ. බලන්නේ නැද්ද කියලා. මොකද? කතා කරන්නවත් පුළුවන් දෙයක් එක්ක. බාරපතක දඬුවම් සහිත වසර නේද? වසර 30ක සිර දඬුවම්. බරපතල දඬුවම් සහිත වසර 30ක සිර දඬුවම් නෙවෙයිද? තිරසන් සතෙක් කියලා හරකෙක් කියලා ඉපදුනොත් එහෙමද නැද්ද? බරපතල දඬුවම් ඇයි? හිරේමයි. ඉපදිලා දවස් දෙක තුනක් නිදහස වෙන්න දෙන්නේ මොකද කරන්නේ? අරල දැන ගන්නවා කවුරු හරි. නේද? ඊට පස්සේ කනුව කනුව වටේ. ඊට දඬුවම්ද නැද්ද? කරත්තවල බඳිනවා, බර අද්දවනවා, එක එක දේවල් වලට යොදව ගන්නවා. ඉතින් දැඩි දඬුවම්. ඉතින් එතෙන්ටපත් වෙනවා මෙතන මෙතන පාලනය කරගන්න බැරුව මෙතන විකාර වෙලා තව තැනකට ගිහිල්ලා තව තැනක කොහරි තැනක නැවත දුක් විඳින්න හේතු වෙනවා මේවා. ඉතින් ඒක දැනගත්ත අපි මොකද කරන්න ඕනේ? ඉක්මනට හිත මෙල්ල කරන්න ඕනේ කියලා දැනෙන්න ඕනේ. දැනෙච්ච අය මේ නාම රූප પરම්පරාව භාවිතා කරන මම මට මට සමවැදිලා මාව හොයාගන්න ඕනේ. හරි මාව හොයාගන්න ඕනේ කියලා දැඩි වීර්යයකට එනවා. දැඩි සිහියකට එනවා. දැඩි කැමැත්තකට එනවා. ආන් කැමති ලයිස්ට්ේ උඩට වැටෙන්න ඕන භාවනාව. ඒක ඉබේ වෙන්නේ නැහැ. භාවනාව වෙන්නේ නැහැ, බය වෙන්න එපා වෙන්නේ නැහැ. හරිද? ඔබ තියන්නේ අංක හොයාගන්න. දැන් අපිට ගෙදර ගිහලා නිකමට කැමති ලයිස්ට්ේ ලියලා බලන්නකො භාවනා කිරීම කියන අංක කීයද දෙන්නේ කියලා. ඒක දෝෂයක් වෙන්නත් නෑ. ඒක තමන්ගේ ලොකු දුර්වලතාවයක්. ඒ දුර්වලතාවය බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා විනාශයන් වහන්සේලා මේ ලෝකය අවබෝධ කරගත් ඇත්තෝ දේශනා කරපු මාර්ගය මගේ හිතට ගැලපෙන්නේ ඉතින් වෙනස් ක්‍රමයක් තමයි මම හදන්නේ. මට මගේ හිත කියන හැම වෙලේම මං හරි. මං හිතන විදිහ තමයි හරි. හරි. මං යන්නේ මට ඕන විදිහට. ඔය මහා හිතුවක්කාර ගතියක්. හැබැයි මට අවශ්‍ය කරන ධර්ම උපදින්නේ නෑ. ඒක හින්දා අපි ඉස්සෙල්ලාම හොඳට ධර්ම ශ්‍රවණය කළා ලෝකේ හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා තමන්ම හොයාගන්න ඕනේ. කුසලයේ මොකක්ද අකුසලයේ මොකක්ද කියලා හොයාගන්න ඕනේ. සීල කැඩෙනවා නම් තමන් අකුසල් ගුලියක්. අකුසල සකස් වෙන තැන. බැරි ලෝභය ඇති වෙනවා නම් බැරි දේශය ඇති වෙනවා නම් මේ ශරීර වලට පවා තමන් අකුසල් තියන අය. දරුවන්ට දරුවන් කෙරේ උපදින අධික ආදරය කුසලයක්ද අකුසලයක්ද? කාලෙකින් මතක් කරන් ගන්නකොට ඔක. දරුවන් කෙරෙහි උපදින අධික ආදරය කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. කුසලයක්? අකුසලයක්. නේද? අකුසලයක්. එහෙනම් අකුසල් දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ. නේද? අපේ අම්මලාට තාත්තලාට ඕක නම් ලේසි කර මතක් වෙන්නේ නේද? මේවා අයින් කරන්ඩ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම කුසලයේ වඩන්න කියන කුසලයේ කියන්නේ මොකක්ද ඇත්තටම? ලෝභ දේශ මෝහ අයින් කරගන්න අවශ්‍ය කරන දක්ෂතාවය හැකියාව නැත්නම් අකුසලයට විරුද්ධව ක්‍රියාත්මක වෙන තමන්ගේම හිතේ උපදින ධර්මතාවය තමයි කුසලය. අකුසලේ යට කරන, අකුසලේ නැති කරන, අකුසලේ දුරු කරන හැකියාව තමයි කුසලය. එහෙනම් එහෙනම් තමන්ගේ කුසල් වර්ධනය කරනකොට අකුසල් යට යනවා. ආයතරයක් අහන්නම් අර හැමදාම අහන්නේ අහන්න බෑ දැන් අද ඔක්කොම මතක කරගන්න දවසනේ. තමන්ගේ ජීවිතයට තමන්ගේ ගෙවන ජීවිතය ජීවිත කාලෙදී හෝ ජීවිතයට කවුරු හරි ඉන්නවද දන්නේ හිතරිද්ද දන්නේම නැතුව. මලක් වගේ බලාගෙන හැමදේම කරලා දෙන ළඟටම වෙලා ඉඳගෙන හැමදේම කරලා දෙන මලක් වගේ බලාගෙන හිතරිද්දන්නේම නැතුව ඉන්න කවුරු හරි ඉන්නවද ඉන්නවා 10 දෙනෙක්ද කවුරක්වත් නෑ ආයෙකට කමන්නේ අපි එහෙම කාට හරි කරනවද දන්නේ කවුරු හරි එක්කෙනෙකුට හරි අපි එහෙම කරනවද නෑ එහෙනම් මේ ලෝකේ අපේ ජීවිත තනි වෙලාද නැද්ද නේද ඒක ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ තනි වෙච්ච ජීවිත මේවා එහෙනම් විසඳුම් හොයාගන්නත් වෙන්නේ කොහොමද තනියම ඔක පොකුරු පොකුරු ගහලා ඔක කරන්න කවදාකවත් හරියන්නේ නැහැ. මාව අමාරු වෙනවට බේරගන්න කවුරක්වත් නැහැ. හරිද? මරණාසන්න මොහොත එනකොට බේරගන්න කවුරක්වත් නැහැ. අන්තිමට කුකුලෙක් වෙලා, කිකිලියක් වෙලා, එළුවෙක් වෙලා, එලිච්චියක් වෙලා, හරකෙක් වෙලා, එළදෙනක් වෙලා, නරියෙක් වෙලා, නරි වෙනක් වෙලා ඔය දුක් විඳින්න ගත්තාම පෙරේතයක් වෙලා, පෙරේතියක් වෙලා නේද? දුක් විඳ යක්ෂණියක් වෙලා යක්ෂයෙක් වෙලා දුක් විඳින්න ගත්තොත් එහෙම නිරිසතෙක් වෙලා දුක් විඳින්න ගත්තොත් අන්ධකාරයේ ගිලුණා වගේ කවුරුවක්වත් නැහැ කිසිම දෙයක් කිසිම කෙනෙක් නැහැ බේරගන්න. ඉතින් මේ தත්ත්වයෙන් බේරෙන්න අපි මොකද කරන්න ඕනේ කියන කාරණාව මතක් කරන්න ඕනේ. කයෙන් වැරදි වෙන්නේ මගේ කෙලෙස් බරිත ස්වභාවයෙන් හින්දාද නැද්ද? වචනයෙන් වැරදි වෙන්නේ මගේ කෙලෙස් බරිත ස්වභාවයෙන් හින්දාද නැද්ද? හිතේ නොයේකුත් දරුණු හැඟීම් උපදින්නේ මගේ කෙලෙස් ධර්ම ස්වභාවයෙන්ද නැද්ද? නේද? විසම සිතුවිලි අධික ලෝභ දේශ ඇති වෙලා එකම දේ එකම දේ යෙදී යෙදී යෙදී යෙදී යෙදී යෙදී ඉන්නේ කෙලෙස් ධර්ම ස්වභාවයෙන්ද නැද්ද? ඒක පළවෙනියෙන් පිළිගන්න ඕනේ. හරි? දැනට අපි මං කියන බණ 80ක් දැන් ඇහුවානේ. මෛත්‍රිය ඇහුවා, අසුබ ඇහුවා. හරි. හුඟක් දේවල් අහගත්තා නේද? දැන් ඒවා භාවිතා කරන්න ඕනේ කොහොමද කියලා බලා ගන්න ඕනේ ටිකක් හරි. කයෙන් වැරද්දක් වුණා නම් බලනවා මොකද ඒක උනේ. එතකොට ඕන් තේරෙනවා මම අහවලාට පරසවදන කියලා දැන්නා. මොකද ඒ උනේ? මගේ තරහ අනුසය වශයෙන් තියුණ තරහ නැగిලාවිලා ඒක ක්‍රියාත්මක භාවයට පරිඋත්හාන මට්ටමටපත් වෙලා අනුසංසුන් වෙලා ක්‍රියාත්මක භාවයට විතක්‍රමන මට්ටමට ගියා. මට පාලනය කරගන්න බැන්නා මම පරසවදන කියලා දැන්නා. දැන් පෞසිද්ධ කරගෙන. ඒ කියන්නේ මගේ කෙලෙස් බොහොම ඉහළට නැගලා. ඒකයි උනේ. නේද හරියට නේද ප්‍රෙෂර් නැගලා වගේ නේද ඒකත් එක්ක ප්‍රෙෂර් උත් නගිනවනේ කොහොමද දැන් දැන් හුඟක් උඩට ඒ වගේ කෙලස් නැగిලා තමන්ව විනාශ වුණා නම් පව් වුණා නම් වෙච්ච ගමන් අඩු වෙනවද නැද්ද දැන් කාට හරි මං මගේ තරහා වැඩි වෙලා වැඩි වෙලා මං කාට හරි පරිසවචන කියලා බැන්න බැන්න ගමන් අඩු වෙනවද නැද්ද බැන්න ගමන් අඩු වෙනවා අපිට හිතෙන්නේ ඕක තමයි විසඳුම කියලා. ඉතින් අතුල වත් වෙන ධර්ම වල කරන්නේ දැනලා නිකන් ඉන්නවා. නේද? හැබැයි දැන්න ගමන් අඩු වෙන එක ආය ටිකකින් වැඩි වෙනවද නැද්ද? හා. අපි හිතමු මේක දැනෙන මට්ටමට මගේ කෙලස් වැඩි වුණා කියලා. දැන් වචනයෙන් වැරද්දක් වුණා. දැන් මම මොකද කරන්න ඕනේ? එහෙම වැරද්දක් වුණාම මම දැන් මොකද කරන්න ඕනේ? දැන් වෙලා ඉවරයි. අපි කියනවා දැන් ඉතින් වෙලා ඉවරයිනේ. ආයෙ මොකුත් උනේ නැහැ. එහෙම නේද? දැන් ඒක ඉවර වෙච්ච ගමන් මේකෙන් එක ගණන් වැඩ නැහැ නේ. ඒක දැන් අමතක කළා දාන්න. අපි උකට කතා කරන උදාහරණේ මතකද? වස්ස වේලාවක වහය තෙමෙනවා. හරි? දැන් වහලෙන් බිමට වතුර වැටෙනවා. අපි ඔය බේසමක් කරලා මොකක් කරලා තියලා අන්තම් බේර ගන්නවා. දැන් පායලා. දැන් ඉතින් අමතක කළා දාන්න. දැන් තෙමෙන්නේ නැහැ. දැන් තෙමෙන්නේ නැත්නම් දැන් තියෙන්නේ මොකද්ද? අර පරණ තෙමිච්ච එක අමතක කරලා දාලා ඉන්න එක. හරිද? නෑ ඇයි? ආන් තේරෙනවා අපිට ආය වැස්සොත් ආය තේරෙනවා. එහෙනම් පාය පුලා මොකද කරන්න ඕනේ ඉක්මනට? ආය වහින වෙලාවට තෙමෙන්නේ නැති විදිහට හදා ගන්න ඕනේ. ආය වහින වෙලාවට තෙමෙන්නේ නැති විදිහට හදා ගන්න ඕනේ. තරහ ගිහිල්ලා අරයාගේ නුරුස්සන වැඩ දැකලා තරහ ගිහිල්ලා මං එයාට බැන්නා. හරියට වහල තෙමුණා වගේ. දැන් තරහ අඩු වෙලා. දැන් මොකද කරන්නේ? ආය ඒ ගානට කාගේ හරි නුස්සන වැඩක් දැක්කහම මට තරහ යන්නේ නැති විදිහට මම මගේ හිත හදා ගන්න ඕනේ. හරි ආන් ඒක තමයි වචනය ප්‍රත්‍යක්ෂා කරනවා කියලා කියන්නේ පිරික්සලා බලලා නිවැරදි කරගන්න ඕනේ. අන්න අර වගේ වැරද්දක් වුණොත් ආයෙ මට තරහ එන්නේ නැති විදිහට මගේ හිත සකස් කරගන්න ඕනේ. එහෙම වැඩ පිළිවෙලක් එහෙම තියෙනවද දන්නේ බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන මොකවත් අපි කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කොහේ හරි දේශනා කරාද මල් පූජා කරන්න මට කියලා. පහන් පූජා කරන්න කියලා දේශනා කරාද? සුවඳ කුරු පූජා කරන්න කියලා දේශනා කරාද? නෑ නෑ එහෙම නෑ. හැබැයි පූජා කරන්න ඕනේ. මම නෑ කියන්නේ. ඒක ශ්‍රද්ධා බුද්ධියෙන් නේද වෙන කරන් දෙයක් නැතිව අපි පූජා කරනවා. මොනවද බුදුහාමුදුරන් අපි දෙන්නේ? මට සැනසීම ලබා දුන්නා වෙනුවට මට දෙන්න දෙයක් නැහැ මම මල්වට්ටියක් පරිපූජා කළා නේ පූජා වේවා මේක කියලා මේ ලස්සන මල්වට්ටිය බුදුරජාණන් වහන්සේට පූජා කළා ඒත් ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද මේ මල් පර වෙන්නේ යම් සේද මාව කොයි වෙලාවෙ හරි මිලාන වෙලා යනවා අය කරන්න කියලා තියෙන දේ කරන්න ඕනේ ඒක තමයි බුදුහාමුදුරන්ට කරන් තියෙන ලොකුම පූජාව හරි මේ හිත සකස් කරන්න පුළුවන් හින්දා කියන්නේ මට එදා එදා එදා යම් තැනකදී මට තරහ ගියා තරහා ගිහලා මං අමුතු වචන කියලා එක එක්කෙනාට බැන්නා. ඒ මගේ හිතේ ස්වභාවය. එතනම හිටියේ අපේ අක්කා හරි අයියා හරි නංගි හරි අම්මා හරි තාත්තා හරි යාර තරහා ගියේ නෑනේ. අයන එයා මට වැඩිය. එයා මං තරම් ඉගෙනගෙන නෑ. ආ. එයා මං තරම් ඉගෙනගෙන නෑ. සමහරවිට අපේ ගෙදර ඉන්න තාත්තා හරි අම්මා හරි මං තරම් ඉගෙනගෙන නෑ. මට තරම් උපාධිත් නෑ. මට තරම් පට්ටනුත් නෑ. හැබැයි මට වැඩිය දක්ෂයි මොනවා හමුවේද? අකුසල් හැමුවේ දක්ෂයි. සමහර අපේ ගෙදර ඉන්න පුංචි ළමයි අපි ඔක්කොටම වැඩිය සංසාරගතව දක්ෂකම් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එයාව දැකලා මම දක්ෂයෙක් විදිහට පිළිගන්න ඕනේ. හරි එහෙනම් එයාට තරහ යන්නේ නැතුව තිබුණා මට තරහ ගියා. එහෙනම් මම මොකද කරන්න ඕනේ? ඊළඟ වතාවේදී වහිනකොට පෙමෙන්නේ නැති වෙන විදිහට වහල හදා ගන්න ඕනේ කියලා අපි සාකච්ඡා කරපු මෛත්‍රී භාවනාව අරගෙන වර්ධනය කර කර වර්ධනය කර කර වර්ධනය කර කර බලන්න ඕනේ. වචනයෙන් වැරද්දක් වුණාම ක්‍රියාවෙන් වැරද්දක් වුණාම අපි මොකද කරන්න ඕනේ? සිතෙන් වැරද්දක් නෝ සිතෙන් වෙන වැරදි. අධික ලෝභය ඇති කරගෙන පැය ගණන් ඉන්නවා තනියම මොකුත් වැරද්ද කාටවත් මොකුත් කියන්නේ නැහැ. පුපුර පුපුර ඉන්නවා වෙන තනියම. තරහා කියලා තනියම පුපුරලා නැද්ද? ආ සිතෙන් වෙන වැරදි ඒවා. හරි. ඊර්ෂ්‍යාව ඇවිල්ලා හොය ඉඳලා නැද්ද ඔයගෙන? හිතෙන් වෙන වැරදි ඒවා. ක්‍රෝධය, වෛරය, මාන්නය ඒ ඔක්කොම හිතෙන් එන වැරදි. ඒවා හින්දා තමයි අපිට මේ නාම රූප પરම්පරාව භාවිතා කරගන්න බැරි වෙලා තියෙන්නේ. බෑ ඒක භාවිතා කරන්න බෑ මට ඒක පාවිච්චි කරන්න බෑ. ඒක හඳුනගන්න බෑ පාවිච්චි කරන්න. ආන් ඒකින්ද මම ලොකු විශ්ලේෂණයක් කරලා මට කවදාකවත් මාව තේරුම් ගන්න බැරි වෙයි. මගේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න බැරි වෙයි. අනිත්‍ය ලක්ෂණය තේරුම් ගන්න බැරි වෙයි. අනාත්ම ලක්ෂණය තේරුම් ගන්න බැරි වෙයි. ඒක මේ කෝපයක් දිනහම අනිත්‍යයි කියලා කියන මේ අනිත්‍ය ලක්ෂණය නේ. ඈ <laughs> ගෙවල් කෝපයක් දිනනත් අපේ අම්මලා තාත්තලා මගේ අනිත්‍යයි කියලා නිකන් එහෙම එකක් නෙවෙයි මේ ළඟ ළඟ ළඟ ළඟ ඇති වෙන නාම රූප પરම්පරාවේ ඇති අනිත්‍ය නිත්‍ය නැති ස්වභාවය නිත්‍ය නැති ස්වභාවය මේක කොච්චර එහාට ගියාද කියනවනම් දැන් දැන් සමහර කට්ටිය මේකට අනිච්ච කියනවා නේද? ඒ මොනවද විකාර වගේකුත් තියෙනවා. ඒ තරම් එහාට මේවා විකෘති වෙගෙන යනවා. ඒ කියන්නේ ඉච්ඡාව නැති ආසාව නැති කියලා. ඉතින් මේ පැහැදිලිවම සංස්කාරයාගේ තියෙන ස්වභාවයක් තමයි ඒක නිත්‍ය වශයෙන් පවත්වන්න බැරි ස්වභාවය. ඒකයි අනිත්‍ය කියලා කියන්නේ. ඉතින් ඒක දැනගත්තා ඒක තමන්ගේ තුලින් දැකගන්න තේරුම් ගන්න අපි ඔන්න ඔය ප්‍රත්‍යවේක්ෂාව කරන්න ඕනේ. හරි මොකක්ද දැන් ප්‍රත්‍යවේක්ෂාව? හැම වෙලේම සිහියෙන් ඉන්න ඕනේ. තමන්ගේ වැරද්දක් වෙන හැම වෙලේම ඒක නැවත සිද්ධ නොවන ආකාරයට මොකක් හරි ආවරණයක් කරන්න පුරුදු වෙන්න ඕනේ. ප්‍රාණඝාතයක් වුණා නම් ආය ඒ ප්‍රාණඝාතය සිද්ධ නොවන විදිහට මගේ හිත හදන්න ඕනේ. කොහොමද ඒක හදන්නේ? පැත්තකට වෙලා හොඳට මෙනෙහි කරන්න ඕන මොනවද? ප්‍රාණඝාතය ආදීනව. හරි. ප්‍රාණඝාත සිද්ධ කිරීමෙන් සිද්ධ වෙන අකුසලය. ඒකෙන් තියෙන විපාකය. ඒකෙන් පසුව ලැබෙන දැන් බලන්න මේ පාරවල් වල යනකොට කී දෙනෙක් පොඩි වෙලා යනවද? නේද? කී දෙනෙක්ගේ ඔළු පොඩි වෙනවද, අත් පොඩි වෙනවද, කකුල් පොඩි වෙනවද? මේ හැටි දැක්කත් ඉන්න සමහර අය එකම ළඟ වාහනයක ඉඳගෙන ගිහිල්ලා, එකම ළඟ ඉඳගෙන ගිහිල්ලා, එකම විදිහට අනතුරු වෙලා කිසි දෙයක් හීරින් තුවාලයක්වත් නැතුව බේරෙන්නේ නැහැ. එහෙනම් කර්මය ක්‍රියාත්මකද නැද්ද? නේද? එහෙනම් මගේ අතින් සිද්ධ වෙන දේවල් මට අපහ නේද ගුණාගේ පිටිපස්සෙන කරත්ත වගේ කියලා මෙතනම ක්‍රියාත්මක වෙන බව අපි හොඳට දන්නවා. එහෙනම් මගේ අතින් මගේ හිත පාලනය කරන්නේ නැතුව ප්‍රාණඝාත ආදිය සිද්ධ වුණොත් ඒවට හම්බෙනවා නේද? හොරකම් කරනොත් හම්බෙනවා. කාමයේ වර්ධනය කරනොත් හම්බෙනවා. හම්බෙනකොට මේ බලන්න මේ ලෝකේ සමහර අය හරි සැපට නිදහසේ උපන් දවසේ ඉඳලා කිසි දුක් කරදරයක් නැතුව ඒක පහළ වෙලා ජීවත් වෙනවද නැද්ද? අපි කියන බලන්නකො තියෙන මිනිසුන්ටමයි හම්බෙන්නේ. නේද? නැති අපිට මොකවත් නැහැ කියලා වෙලාවට කියනවා නේද? මොකද? පෙර පින් නැති බව. නේද? මට මෙවයි වෙන්නේ මට මෙවයි වෙන්නේ කියනවා. මොකද? කරපව් ඇති බව. මොනවා කරත් හරියන්නේ නැති ගතිය. එහෙනම් අන්න ප්‍රත්‍යක්ෂා කර ප්‍රත්‍යක්ෂා කර නැවත සිද්ධ නොවන හැටියට මේ හිත සකස් කරන්න ඕනේ. මේ වෙලාවේ මට ප්‍රාණඝාතයක් අදත්තාදානයක් කාමීත්‍යාචාරයක් වුණා නම් ආයෙ කවදාකවත් වෙන්නේ නැති විදිහට Taman තනියම සකස් කරන්න උත්සාහයක් ගන්න ඕනේ. ඒක රෝගයක් වගේ කියලා හිතන්න ඕනේ. හරිද? ලෙඩක් ලැබුණාම ඉස්සෙල්ලා මොකද කරන්නේ? ගොඩ බෙහෙතක් නේද? දන්න වේදනා නාශකයක්. එයා දන්න විදිහකට බේර ගන්න බලනවා. ගෙදරදී ඉස්සෙල්ලාම. බැරි වුණොත් ආ වහාම අසද්දේ වගේ දවුණා. ඇම්බියුලන්ස් වල දාලා අරගෙන යන්නේ. <laughs> අනුතර වෙන්න ඉස්සෙල්ලා නේද? මැරෙන්න ඉස්සෙල්ලා අරගෙන යනවා. ඒ වගේ ඉස්සෙල්ලාම තමයි ප්‍රාණඝාත ආදිය සිද්ධ වුණා නම් දැන් මොකද කරන්නේ? තනියම හදාගන්න පුළුවන් බලනවා. තනියම කරගන්න බෙහෙත කියන්නේ Taman දන්න කුසලයකින් ඒක මෛත්‍රිය වඩලා බලනවා. අර තරහා ගිල්ලන වෙන මෛත්‍රිය වඩලා බලනවා. අනාත්මය වඩලා බලනවා. හරියන්නේ නැහැ. ආය බලනකොට ආයත වෙනවා මෙන්න. ආය බලනකොට ආයත වෙනවා. දැන් මොකද කරන්න ඕන? බෙහෙත් ගන්න යන්න ඕනේ. කොහෙටද? කල්‍යාණ මිත්‍රේ හොයාගෙන. ඇම්බියුලන්ස් එකකින් යනට වැඩිය වේගෙන් එකතකින් යන්න ඕන දරුණු වුණොත් එහෙම. ඇයි? ඒ දරුණුම දරුණු වෙලා තියෙන වෙලාවක මලොත් අධික ක්‍රෝධයක් ඇති වෙලා අඩු වෙන්නෙම නැතුව තියෙන වෙලාවක මරණොත් නේද? මරණොත් මොකද වෙන්නේ? කියලා දන්නවනේ. එහෙනම් එක සැරයක් රෝගයක් හැදිලා මරණාට වැඩිය භයානකයි නේද? අධික චිත්ත වේගයකින් අකුසල වේගයක් එක්ක මැරෙන්න සිද්ධ වුණොත් කොච්චර කල් දුක් විඳින්ද? එහෙනම් කයේ ඇතිවන්නා වූ විෂමතාව වලට වැඩිය මනසේ ඇති වෙන විෂමතාව ගැන බය වෙන්න ඕනද නැද්ද? අන්න ඒක දැකලා Taman දන්න ශිල්පයකින් Tamanගේ අතින් කාය කර්මයක්, වාග් කර්මයක්, මනෝ කර්මයක් වෙනවා නම් අකුසල වශයෙන් තමන්ට හානියක් වෙන අනුන්ට හානියක් වෙන විදනාටම හානියක් වෙන දුක් වැඩි වෙන දුක් විපාක ඇති වෙන ලෝභ දේශ මොහ ඇති වෙන යමක් තමන්ගේ අතින් සිද්ධ වෙන්න යනවා නම් සිද්ධ වුණා නම් සිද්ධ වෙන්න යනවා නම් මොකද කරන්න ඕනේ ආය නොවන විදිහට සකස් කරගන්න ඕනේ සිද්ධ වෙන්න යනවා නම් වලක ගන්න ඕනේ. සිද්ධ වෙමින් තියෙනවා නම් නවත්ත ගන්න ඕනේ. සිද්ධ වෙලා තියෙනවා නම් කල්‍යාණ මිත්‍රෙක් සමග සාකච්ඡා කරලා ආයති සංවරේ පිහිටලා නැවත වාරයක් සිද්ධ නොවන විදිහට අපේ හිත රැක ගන්න වැඩ පිළිවෙලට යන්න ඕනේ. ඒ සඳහායි අපි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය දක්වා සාකච්ඡා කරේ. ඒ සඳහායි සාකච්ඡා කරේ. දැන් ඉතින් පිළිස්සන්න ඕනේ බණ 80ක් අහපු මම දැන් මොකද කරන්නේ? නේද? දැන් මේ සැරේ හදන්නේ අහගෙනම ඉන්නද? මම කියන්නේ ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ඕන කියලා. මේ සැරේත් හදන්නේ අහගෙනම ඉන්නද? 80යි, 81යි, 90යි කික දැන් ගණන් කරන්නයි හදන්නේ. නේද? මෙච්චර හොය කරලා ගණන් කරලා හරියන්නේ නැහැ. අපි මේක කතා කරන්නේ මේ ධර්ම දේශනා ටික තියෙන්නේ මොකටවත් නෙවෙයි. අපේ ප්‍රතිපත්තිය සංවර්ධනය කරගන්න. ඒකින්ද ප්‍රත්‍යවේක්ෂාව කියන එක මතක තියාගන්න ඕනේ. හරි ඒක තමයි බුදුරජාණන් වහන්සේලා ගමන් කරපු මාර්ගය. ඒ ප්‍රත්‍යවේක්ෂාව තමයි රහතන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා ගමන් කරපු මාර්ගය. මේ මාර්ගය ගමන් කරලා ඒ උත්තරමයන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ මාර්ගය ගමන් කරපෙන්ද ප්‍රත්‍යක්ෂා කර කර කර කර හිත පිසිදු කරපෙන්ද. එතකොට සීනාස්වරයන් වහන්සේලා ඒ පත්‍රයට පත් වුණා. ඒ උතර වර්තමානයේ මේ කාලේ වෙනකොට සංසාර ජීවිතයේ සමහර අය සම්මා සම්බුදු වෙලා. සමහර අය පසේ බුද්ධයන් වහන්සේලා වෙලා. සමහර අය රහත් වෙලා. සමහර අය සකදාගාමී වෙලා, අනාගාමී වෙලා නේද? සමහර අය හරක් වෙලා සමහර අය ඉබ්බ වෙලා සමහර අය කුකුල වෙලා සමහර අය නරි වෙලා නේද ඒ ඒකට මොකක් මාර්ගයේ ගමන් කරලා නේද එහෙම වෙලා තියෙන්නේ හරකා වෙන මාර්ගයේ ගමන් කරලා තියෙන්නේ එතකොට එහෙම නේද මොකක් හරි යාළුවගේ ක්‍රියාවක් හින්දානේ එහෙම වෙලා තියෙන්නේ හරකෙක් වෙලා ඉබ්බෙක් වෙලා කුකුලෙක් වෙලා නරියෙක් වෙලා දෙවියෙක් වෙලා භූතයෙක් වෙලා ප්‍රේතෙක් වෙලා ඔක්කොම ප්‍රතිඵල හේතු අනුව දැන් මම චුට්ටකට හැරිලා බලන්න මං කොයි මාර්ගයේද කියලා සමහර අයට දැනේ මං හරකා ගිය මාර්ගය තමයි මම යන්නේ. මං ඉබ්බාගිය මාර්ගය තමයි යන්නේ. මම මෙහෙම ගියොත් මං මේ මොන මාර්ගයද? ප්‍රේතයා ගිය මාර්ගය. භූතයා ඒවා දැනගන්න ඕනේ මාර්ගය මොකද්ද කියලා බලාගත්තාම තමන් වැඩ කර යන්නේ කොයි පැත්තද කියලා යන හැටියට තමයි යවන්තන්ට යවෙන්නේ. එහෙනම් හැකියක්මනින් කාය වාග් මනෝ කර්මයන් පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස නිවැරදි කරගන්න ඕනේ. හරි. ඉතින් ඒ සඳහා පිළිපන් පිරිසක් බවට පත් වෙන්න ඕනේ. තමනුත් ඒ මාර්ගයේ යෙදিলা අන් අයටත් ඒ දේවල් දැනගෙන දෙන්න ඕනේ කියලා මේ අය තමන්ගේ බාහුවලය යොදපු බාහුවලය යොදලා හරියම්ප කරගත්ත ධනෙවිය පෑදම් කරලා ධර්ම දේශනාවක දායකත්වයක් අරගෙන ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කරගත්තා. ඉතින් ඒ ඒ බණ ඇහෙන වාරයක් වාරයක් ගානේ කොතන හරි කෙනෙක් තමන්ගේ කය වචනය මනස පිරිසිදු කරගන්නේ නම් ඒ පිරිසුදු කරගන්න වාරයක් වාරයක් වාරයක් ගානේ මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය කරපුවාට පින් පින් ලැබෙනවා. පින් උල්පතක් වගේ පින් ලැබෙනවා. අනාගතේ අපායන්ට තියෙන කෙනෙක් අපායෙන් මිදෙන්න මේ එක පොඩි වදනක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් හේතු වෙන්න ඕනෑ තරම් ඉඩකඩ තියෙනවා. ඒ කියන්නේ උතුම් පින් මහිමයක් සිද්ධ කරගත්ත මේ පින්වත් අයට ඒ පුණ්‍ය මහිමෙම හේතු වෙලා මේ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති